සංග්‍රහය ඉරිදා සංග්‍රහය ස්වභාවික ගීතයේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ගීතතාව ගීතයේ ප්‍රබල අංශයක්. ඒ ගීතය රසෝද්දීපණයට සංගීතය මෙන්ම සාහිත්‍යයේද ගායනයේද වාදනයේද ඉවහල් වනවා. එමතුද නොවේ. එය සමන් දෙන රසිකයාගේ රස මනසද ඉවසීමද එහිදී වැදගත් වනවා. අප ආරම්භ කරන්නේ ඉරිදා සංග්‍රහයයි. රසබර ගීතයක චමත්කාරයයි අප විසින් විමසා බලන්නේ සංගීතයේ චමත්කාරය තනුවයි තනුවක් නිර්මාණය කිරීම ඉතා අපහසු ක්‍රියාවක් මధుරතර තනුවක් නිර්මාණය කිරීම මහා සුභිමතුකුගේ කාර්යයයි මෙසේ පවසන්නේ ජෝසප් හේඩ් නම් වූ සංගීත විචාරකයා නිර්මාණකරුවා විසින් ආචාර්ය අමරදේවයන් බොහෝ කාලයකට පෙර මාර්ගමසේකර මඩවලස් රත්නායක ඊට පෙර ආතුව ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ වැනි රචකයන් සමග නොඑක් අත්දැක බැලීම් කළා. ජන සංගීතය ජන කවිය ඇසුරු කරමින් අලුත් සංගීතයක් නිර්මාණය කරන්නට උත්සාහ කළා. ඒබඳු අවස්ථාවක මහාගම සීකර විසින් ලියන ලද මේ ගීතය ආචාර්ය අමරදේවයන් වෙතින් නිර්මාණය වූ ආකාරය අපූර්වයි. අපි සමන් දෙමු එම ගීතයට. Thank you. Thank you. ಬಿದಹ ಮುಕುಲು ತರದವಾ Thank you. කුසුම් පලනවා ඇලබුල ගංගද හැලියා ගිමන් නිරනවා මගේ හදට සදා සතුට ඔබේ Legend ජීවිතය පටන් ගැනීමෙන් තමා අන්‍යයන්ගෙන් ආදරය බලාපොරොත්තු වීමත් තමා අන්‍යයන්ට ආදරය කිරීමත් දෑතට අරගෙනයි මාගදා අපි අන්‍යයන්ට ආදරය කිරීම අතර මඟදී නවත්වන අවස්ථාවල් තියෙන්න පුළුවනි නමුත් අපට අන්‍යයන්ගෙන් ආදරය බලාපොරොත්තු වීම නම් මිය යන තුරුම අපේ සිතින් ඉවත්වන්නේ නැහැ. ප්‍රේමය, සෙනෙහස, ආලය යන නම් වලින් දැක්වෙන්නේ ඒ ආදරයේම එක එක අවස්ථාවල්මයි. සුගතපාල සිනරත් යාපා චිත්‍රපට කරුවෙක් අධ්‍යක්ෂවරයෙක් ඔහු විසින් ලියන ලද ගීතයක් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීත වේදියා නිර්මාණය කළ හන්තානේ කතාව චිත්‍රපටයට විජේ කුමාරතුංගයන් හාහා පුරා කියා පෙනී සිටි චිත්‍රපටය හන්තානේ කතාව එම චිත්‍රපටයේ ඇතුළත් වූ බරසාර ගීතයක් ගායනා කළේ මහාචාර්ය සනත් නන්දසිරි සනත් නන්දසිරි ඇතුළු ගායන වෘන්දයේ ගැයූ එම ගීතයයි දැන් ඉරිදා සංග්‍රහයට එක් කරන්නේ. සංස්කෘතිය ගැන නොදත් බටහිර මනෝවිද්‍යාඥයින් පවා පිළිගත් ආදරය මිනිස් සිත්වලට අලුත් දෙයක් නොවේ කියා මිනිසා ස්වභාවයෙන්ම ප්‍රේමාන්විත බවයි ඉන් කියවෙන්නේ ඒ ප්‍රේමයේ ආධ්‍යාත්මික දිව්‍යමය භාවය සනමුතු නුගි නුරාව එනම් වංචාවෙන් සටකපටකමින් තුර වූ දිව්‍යමය ස්වභාවය භජන් ගීතවල දැක්වෙනවා. මේ ගීතය ජගත් ගුරු ශ්‍රී කෘපාජී විසින් නිර්මාණය කළේ ශාම් සාගර්ගේ සංගීතය ගායනා කළේ මන්නාඩේ නම් වූ ಭಾರತයේ අසහාය ගායන ශිල්පියා. Thank you. پل پل نام تہار گھڑی گھڑی پل پل نام تہار رتے میری رچنا میرے گھن شام رتے میری رچنا میرے گھن شام رکھنا پل رکھنا میرے گھن شام اپنا کن رکھنا میرے گھن شام ہمارے ہی بچنا میرے گھن شام ہمارے یہ بدنا میرے گھن شام بھاپ ہندورے داری میں بھاپ ہنڈو رے داری میں جھلاؤں نت جھلنا میرے گھن شام جھلاؤں نت جھلنا میرے گن شام اپنا پن رکھنا میرے گھن شام اپنا پن رکھنا میرے گھن شام میرے گھن شام مم سپنا میرے گھن شام اپنا کن جتنا میرے گھن شام اپنا کن جتنا میرے گھن شام سوڈا کتا කොතැනදීද මේ ආදරය ඇතුළු امی මුලින්ම සිටි ආදරය හටගත් දවස ගැන සෙවීම සංසාරයේ පෙර කෙලවර දැකීම තරම්ම අපහසු දෙයක්. සත්‍ය පිළිබඳ බෞද්ධ දර්ශනයේ එන સિદ્ધාන්ත අපි පිළිගන්නවා නම් අපිට හිතා ගන්නට පුළුවනි සත්‍යයේ සිටෙහි ආදරය හට ගැනීමට ඔහුගේ පටිච්ච සමුප්පන්න භාවයන් එක විට සිදු වූවාද කියා. අවිද්‍යාවේ නිමුන් සොහජුරිය තෘෂ්ණාව වන අතර තෘෂ්ණාවේ වැඩිමල්ම පුත්‍රයා ආදරයයි. ඉබඳු ආදරයක් ගැන ජගත් වික්‍රමසිංහ ගායන ශිල්පියා සංගීතවේදියා වාද්‍ය ශිල්පියා තමන්ම නිර්මාණය කරගත් මේ ගීතය කදිම අත්දැකීමක් අප වෙත ගෙන එනවා. එක්තරා අන්නමක ඉන්දියාවේ ගසල් ගීතයක ඡායාව මේ ගීතයේ ඇතුළත්. Thank you. දුටු පිපුන Johnny Quest. ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබින්සුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබලයි Open